පූරණේන බන්තේ කස්සපේන චලාබිජාතියෝ පඤ්ඤත්තාති සාදු සාදු සාදු පින්නතුනි අද මේ සූත්‍ර දේශනා මාලාවේ දිනට નિયમિત සූත්‍ර දේශනාව හැටියට අද පින්නතුල්ලාට කියලා දෙන්නේ අංගුත්තර නිකායේ ශ්‍රණිපාතේ සඳහන් වන චලාභිජාත සූත්‍රය මහා ප්‍රාණ පෑන් චලාභිජාති කියලා කියන්නේ ච කියලා කියන්නේ පාලියෙන් 6 අභිජාති කියලා කියන්නේ විශේෂ උත්පත්ති හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තමයි අද පිනතුල්ලාට ධර්ම දේශනාව සඳහා අපි කියලා දෙන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිද්දකූට පර්වතයේ වැඩ ඉන්න කාලයේ තමයි දේශනා කළේ. පින්නතුනි අනත මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පූර්ණ කාශ්‍යප පූර්ණ කාශ්‍යප කියන සාක්ෂිවරයා විශේෂ උප්පත්ති හයක් කියාගෙන යනවා මොනවද මේ උප්පත්ති හය කන්නහාපි ಜಾති නීලාපි ಜಾති ලෝහිතාපි ಜಾති ඒ වගේම හනිද්ධාපි ಜಾති සුක්ඛාපි ಜಾති පරම සුඛාභිජාති. ඔන්න උප්පත්ති 6. ඒ කියන්නේ කලූපත, නිල්ලුපත, රතුූපත, කහඋපත, සුදුඋපත, ගොඩා සුදුඋපත. පරම සුඛාභි කියන්නේ ඒක. මේ පූර්ණ කාශ්‍යප මේ කියාගෙන උප්පත්ති 6. මේ දේශනාව හොඳටම සම්පූර්ණ කරගන්න අපි පූර්ණ කාශ්‍යප පිළිබඳව පොඩ්ඩක් හරි දැනගන්න ඕන. එදා ඉන්දියානු සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමයේ ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේලා 6 දෙනෙක් හිටියා. නොයෙක් නොයෙක් කුඩා ශාස්ත්‍රඥ වහන්සේලා නම් අනන්ත අපරිමාණ හිටියා. අදටත් ඉන්දියාවේ එහෙමනේ. හැබැයි ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේලා 6 දෙනෙක් හිටියා. ඒ ඇති කියන සත් ශාස්ත්‍රුන් වහන්සේලා. පූර්ණ කාශ්‍යප, මක්ඛදී ගෝසාල, අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිකණ්ඨ නාථ පුත්ත. පූර්ණ කාශ්‍යප තමයි දැන් මේ දේශනාවට පාදක වෙන්නේ. පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රෝරය ඇතුළේ මෙහෙමයි. එයා ඉපදුනේ දාස කුලේ. ඒ කාලේ තිබුණ ක්‍රමයක් දාස කුලේ ඉපදුනොත් දාස කම්මයි කරන්න ඕන. ගොපළු කුලේ ඉපදුනොත් හරක් පලා ගන්න එකමයි කරන්න ඕන. ඒ වගේ ක්‍රමයක් තිබුණා. ඉතින් මෙයා ඉපදුනේ දාස කුලේ. ඉතින් මෙයාට ටිකක් තීරණෙකට අවුරුදු 17ක් 18ක් යනකොට අම්මලා මොකද කළේ ඒගොල්ලොන්ගේ පවුලට උරුම රැකියාව දාසකම් කිරීම. සිටු ගෙදරකට මේ ළමයා බාර කළා. එයාගේ නම කාශ්‍යප. මේ પરම්පරාවේ මෙයා ඉපදෙන්න කලින් පිරිමි ළමයි 99 දෙනෙක් හිටියා. කියන්නේ එක පවුලක නෙවෙයි මේ પરම්පරාව. ඉතින් මෙයා 100 සම්පූර්ණ කරපු කෙනා. ඒ නිසා පූර්ණ කාශ්‍යප කියලා නම තිබ්බා. ඉතින් මේ ළමයා දැන් සිටු ගෙදරකට ගිහිල්ලා වැඩ කරනවා. පින්නතුන් වැඩ කරනකොට දැන් මෙයාට මේක කරගන්න අමාරුයි. මෙයා මොකද කරේ? ගෙදරින් පැනලා. ගෙදරින් පැනලා තමන්ගේ ගෙදරටත් යන්න බයයි. දැන් කැලේට ගියා. දැන් කැලේ ජීවත් වෙන්න පටන් ගත්තා. ওই තියෙන දෙයක් කාලා, ගහක පළතුරක් කාලා කැලේ ඉන්නවා. ඉතින් ටික දවසක් යනකොට ඇඳුම් නැතුව ගියා. මොකද ඇඳිවත පමණයි මේ ළමයා කැලේට එනකොට තිබුණේ. වස්ත්‍ර නැති හින්දා මෙයා නිර්වස්ත්‍ර වෙන්න පටන් ගත්තා. මිනිස්සු බැලුවා මේ කැලේ වස්ත්‍ර අඳින්න නැතුව කෙනෙක් ඉන්නවා. මේනම් රහතන් වහන්සේ නමක් තමයි කියලා මිනිස්සු හිතුවා. මිනිස්සු මොකද කරේ? මෙයාට දාන ගෙනල්ලා පූජා කරන්න පටන් ගත්තා. දැන් මම කල්පනා කළා මේක ජීවත් වෙන්න හොඳ ක්‍රමයක්. මිනිස්සු බොහෝම ගෞරවයෙන් ප්‍රණීතව හදලා මෙයාට ගෙනත් දීලා යනවා. මෙයා ටිකක් කාලයක් ඉන්න ගමන් එයාට හිතෙන හිතෙන දේවල් කියන්න පටන් ගත්තා. ධර්ම දේශනා හැටියට. ඉතින් කොහොම හරි බලන්න මෙයාටත් පිරිසක් එකතු වුණා. ඉතින් අද කාලේ ඔය එක එක දේවල් කියන අයට එහෙම එකතු වෙනවා කියන කරුණක් නෙවෙයි. ඉතින් බලන්න දැන් මේ පූර්ණ කාශ්‍යප තමයි මේ දේශනාව කරා. විශේෂ උත්පත්ති 6යි. කලූපත, නිල්ලුපත, රතුපත, ඊළඟට කහ උපත, සුදු උපත, වගන් ගොඩාක් සුදු උපත. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් මේ පූර්ණ කාශ්‍යප මේ විශේෂ උප්පත්ති හයක් මෙහෙම කියාගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනන්ත මාහිමියන් වහන්සේගෙන් ඇහුවා මේක මිනිස්සු පිළිගන්නවාද? පිළිගන්න පාටක් නැහැ. මෙන්න මේකයි භාගතුන් වහන්සේ පූර්ණ කාශ්‍යප කලෝපත කියලා කියන්නේ. කලෝපත කියලා කියන්නේ හරක් මරණය, එළුව මරණය, ප්‍රාණඝාත කරන අය, ඊළඟට හිරේ විලංගුවේ වැටිලා බන්ධනාගාරවල ඉන්න අය දැන් මෙයාට හිතෙන දේවල් කියන්නේ. ඉතින් මෙයා කියන මෙන්න මේ අය තමයි කලූපත. ඊළඟට නීලාභි ධාති. නිල්ලපත හැටියට පූර්ණ කාච පුගන්වන්නේ අධාර්මික ව්‍යාපාර කරගෙන ශ්‍රමණ ධර්ම පුරණ අය. අධාර්මිකව මොන හරි ව්‍යාපාර කටයුතු කරගෙන ඒ වාගෙන් යැපෙමින් ජීවත් වෙන අයට කියන නිල් උපතක් ඒක. ඊළඟට රතු උපත. රතු උපතක් හැටියට කියලා දෙන්නේ නිකාන්තයන් ඒ වගේම එක සඳුවක් අඳින නිකාන්තයන් තමයි රතු උපත හැටියට මෙහා දේශනා කරන්නේ. ඊළඟට පින්නතුනි කහ උපතක් කියවනේ. කහ උපත හැටියට කියන්නේ නිගන්ත ශ්‍රාවකයන්. සාමාන්‍ය මේක ගණ්ඩ දෙයක් නෑ. යාට හිතට හිතන හිතන දේ එයා කියනවා. ඊළඟට පින්නතන සුඛාවිජාති. ඒ කියන්නේ සුදු උපත හැටියට කියන්නේ ආජීවක ආජික ආජීවිකාවන්. මේ ආජීවක පිරිස් තමයි මෙයා සුදු උපතක් හැටියට පැහැදිලි කරන්නේ. ඊළඟට ගොඩාක් සුදු උපතක් හැටියට පැහැදිලි කරන්නේ ඒ කාලේ හිටිය ඔය තාපසූරු කීප දෙනෙක් නම් කියලා නන්දන සංකිච්ඡ මේ ආදී ශාස්ත්‍රුන් වහන්සේලා කීප නමක් නම් කියලා ඒගොල්ලෝ තමයි ගොඩාක් සුදු උපත කියලා මම පැහැදිලි කරන්නේ. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනත මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද ඔය උප්පත්ති 6 ගණන් ගන්න පුළුවන් උප්පත්ති 6 නෙවෙයි. හැබැයි මම කියලා දෙන්නම් විශේෂ උප්පත්ති 6ක්. එතකොට පින්නතර මේක කාටත් හොඳට ගැළපෙන උප්පත්ති 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවේ තියෙන විසිතුරු භාවය මේකයි. දැන් බලන්න එපා පහරා දසුරින්දයා. යා මොහොතේ ඉන්න කෙනෙක්නේ. යා භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම බුදුරජාණන් වහන්සේ කොහොමද දැන්? මුලින් ඉන්නවද? ඒ වෙලාවේ පින්නතුනි පහරාද කියනවා අපි බොහොම සතුටින් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා කොහොමද සිත් පනවා මහ මොහොතට ඉන්නවද ඔයාගේ පිළිස? මෙයාකව කරුණු අටක් සලකලා සිත් පනවා වාසය කරනවා ඉන්නවා. මම මේ කියන්නේ මේ සූත්‍රේ කාටත් පාඩම්. නමුත් කරුණු එකක් දෙකක් කියන්නම්. මෙයා කියනවා මහ මොහොත ක්‍රමයෙන් ගැඹුරු වෙනවා මේක දැකලා අසුරය බොහෝම සතුට වෙනවා. මහ මොහොතේ වතුර රුණු රසයි මේක දැකලා මහ මොහොතට සිත් තලව ආශ්‍රය කරනවා. මහ මොහොතේ කුණු තියාගන්නේ මේක දැකලා අසුරයෝ බොහොම සතුටෙන් වාසය කරනවා. මේ වගේ කර්ම අටක් තියෙනවා. ඊළඟට අසුරයා අහන කොහොමද ශාසනය පැත්ත? බුදුරජාණන් වහන්සේ කිව්වා මෙහෙත් ඉතින් භික්ෂුන් වහන්සේලා හොඳට වැඩ කරගෙන යනවා. කොහොමද ශාසනය සිත්තරවල දෙන්නේ? කරුණු අටක් සලකලා වික්ෂුන් වහන්සේලා සිත්තරවල ඉනවා කිව්වා. අර බලන්න රත්න කරුණු අටක් කියපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ කරුණු අටක් ඉදිරිපත් කළේ. දැන් බලන්න එක ගලපපු ක්‍රමය මහා මොහොත ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන නිසා අසුරෝ කැමැති කිව්වනේ. අන්න ඒ වගේ මේ ශාසනයත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි ගැඹුරට යන්නේ. මෙන්න මේක දැකලා අතුරු සතුටින් ඉන්නවා කිව්වා. ඊළඟට මහ මොහොතේ වතුර රුන් රසයි වගේ මේ සාසලෙ එකම රසය නිවන් රසය කිව්වා. මහ මොහොතේ කුණ තියාගන්නෑ වගේ මේ බුද්ධ ශාසනයේ දුස්සීලයන්ට ඉඩක් නැහැ කිව්වා. මේ විදිහට පින්නතර මේක ලස්සනට ගැලපුවා. අන්න ඒ වගේ මෙතන පූර්ණ කාශ්‍යප විශේෂ උප්පත්ති හයක් පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ ඒ හය පාදක කරගෙන සැබවින්ම විශේෂ උප්පත්ති හයක් දේශනා කරනවා එහෙනම් අද පින්තුල්ලාට අපි ඒ විශේෂ උප්පත්ති හය පිළිබඳව තමයි කරුණු කියලා දෙන්නේ. තථාගතයන් වහන්සේ අනන්ත බාහිමියන් වහන්සේට වදාහරන ආනන්ද පළවෙනි උපත තමයි කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන පුද්ගලෙක් ඉන්නවා. දෙවැනි උපත තමයි කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන කෙනෙක් ඉන්නවා. තුන්වෙනි කොට තමයි කලෝපතක් ලබාගෙන අලුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන උපදවන අයත් ඉන්නවා. හතරවෙනි උපත තමයි සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන අය ඉන්නවා. පස්වෙනි උපත සුදු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපතකුත් තියෙනවා. හයවෙනි උපත සුදු උපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන යමා මහ නිවන උපදවන පුද්ගල උපතක් තියෙනවා. එහෙමනම් දැන් අපි මේ විශේෂ උත්පත්ති හය පිළිබඳව කාලයේ පමණින් කරුණු දැනගමු. පළවෙනි උත්පත්තිය තමයි කලු උපතක් ලබාගෙන කලු දේවල් උපද්දවන කෙනා. කවුද? කලු උපත කියලා කියන්නේ පින්නතුනේ මේ ජීවිතේ බොහෝම දුක්ඛිතව ගත කරන අය. ඒ කියන්නේ බොහෝම අසරණයි. ශාරීරික පැත්තෙන් ගත්තත් තාම දුර්වලයි. එහෙම අය ඉන්නවන්නේ හරිම දුප්පත්. ඒ වගේම පුදුම විදිහට ලෙඩ එදා වේල කන්නම ඒ වගේම කුසට ආහාරයක් ඇත්තෙම නැහැ. ගතට වස්ත්‍රයක් නැහැ. ඒ වගේම ඉන්න නිවහනක් නැහැ. ඊළඟට හිතට සැනසෙල්ලක් නැහැ. එහෙම පිළිස් ඕන තරම් මේ සමාජෙ නැද්ද? ඉන්නවා. ඒකට කියනවා කල උපත. ඒවා නිකන් නෙවෙයි හේතුවක් නිසා තමයි එන ඉපදිලා තියෙන්නේ. දැන් දුරුවල ලෙඩ රෝග බහුලයි ඉපදිලා තියෙනවනේ. එහෙමයි ඉන්නවනේ. ඇයි සසර පුරාම සත්ව හිංසාව සත්ව ඝාතන කළා. ඉතින් විපදිච්ච දවසේ ඉඳන් ලෙඩ ගොඩක්. එහෙමයි ඉන්නවා. නැත්තම් වැඩි දීර්ඝායුෂ නැහැ. ඉපදෙනකොටම මැරෙනවා. අර බලන්න මේ හැම දෙයකම හේතුවක් තියෙනවා. ඊළඟට දුකී දුප්පත් අසරණ වෙලා උපදිනවා. සතර හොරකම් කළා, දන් දුන්නේ අන දුප්පත් වෙලා කල උපතක් කරා ගිහිල්ලා තියෙනවා. ඊළඟට බලන්න විවාහ වුණත් විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ වහා සාර්ථක ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ හේතුවක් තියෙනවා. ඊළඟට බලන්න ගොළු විච්ඡාය කොච්චර ඉන්නවද නේද? ඒක කල උපතක්. ඇයි සසර බොරු කිව්වා ගොළු වෙලා ඉපදුනා. ඊළඟට බලන්න මොලේ කලඳක්වත් නැති අය කොච්චර ඉන්නවද නේද? කිසිම ප්‍රශ්නාවක් නැගෙන ගන්න බෑ. මතක හිටින්නේ. ඇයි සසර මත්පැන් බිව්වා. ඉතින් ඒ වගේ දුකී නැත්තම් අසරණ ජීවිතයක් ලැබුවා. බුදුරජාණන් වහන්සේ කලූපතක් හැටියට සඳහන් කරන්නේ අන්නේ උපතට. තථාගතයන් වහන්සේ වදාම බොහෝම අසරණව. තමන්ගේ පෞල් ජීවිතේ බොහෝම අසරණව ගත කරන අය ඉන්නවා. ඉතින් එයාට වැඩි අර විදිහට ප්‍රාණඝාත කරනවා, කලූපතක් ලබාගෙන කලු දේවල්මයි කරන්නේ. එහෙමයි නැද්ද? ඉන්නවා ගොඩාක් දුප්පත් අය බලන්නේ බොහෝම අසරණ ඉඳගෙන යනවා මාළු බාන. නැත්තම් දඩේම යනවා. නැත්තම් මොනවා හරි අකුසලයක් කරනවා. ඉතින් බලන්න දැන් මේ උප්පත්තියක් කලු. ඊළඟට ඊළඟ ජීවිතයට එකතු කරගන්න කලු දේවල්මයි. අන්න ඒ අයට කියනවා කලු උපතක් ලබාගෙන කලු දේවල් උපද්දවන අය. එහෙමයි මේ සමාජේ නැද්ද? ඕන තරම් ඉන්නවා. කළු උපතක් ලබාගෙන තියෙන්නේ කළු දේවල්ම ඉපදවන්නේ. බොහෝම දුප්පත්ව ඉන්න උන් හොරකම් කරන්න යනවා. ජීවත් වෙන්න. ඊළඟට පින්න තුනේ බොහෝම දුප්පත් ජීවිතයක් ඇතිව ඉපදිලා අසරණ ජීවිතයක් ඔන්න බොරු කියනවා. බොරු කියලා මොන හරි ලබා ගන්නවා. කේලාම් කියලා මොන හරි ලබා ගන්නවා. ඊළඟට අන් අයට ලැබෙන දේවල් ඒවා කෙරෙහි ලොකු ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නවා. දැන් මේ Tamanta මෙලෝ දෙයක් නැහැ. නමුත් අන් අයට තියෙන දේවල් කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. දැඩි ලෝභය ඇති කරගන්නවා. මේ අයට මේවා නැත්තම් කියලා හිතෙන තරම් මේ මානසිකත්වයේ ඒ අය ඒ විදිහට සකස් කරගෙන තියෙනවා. එතකොට බලන්න කයින් වචනයෙන් සිතින් එය වැරදි කරනවා. වැරදි කරලා කල උපතක් ලබාගෙන කළු දේවල්ම උපද්දවන අය. එහෙම අය ඇත්තටම මේ සමාජ බහුලව ඉන්නවා. දැන් බලන්න තුන්දසූකර තුන්දසූකර කියලා කියන්නේ ජේතවනාරාමයේ ඉස්සරහාම හිටපු කෙනෙක්නේ. ජේතවනාරාමේ වැටේ හිටියේ. නමුත් මෙයා කරේ රැකියාව මොකද්ද ඌරු මරණ එක. ඉතින් මෙයා ඌරු මරනවා. ඉතින් මේක තමයි මෙයාගේ ජීවිකාව. දවසක් එක දිගටම ගෙදර ඌරු කෑ ගහන සද්ද ඇහෙනවා. භික්ෂුන් වහන්සේලා දන් සභා මණ්ඩපයේදී කතා වෙනවා මේ තුන්දසූ කරක ගෙදර මොකක් හරි උත්සවයක් ඇති. දැන් මේ දින හතක් විතර තිස්සේම ඌරු මරනවා. තථාගතයන් වහන්සේ වදාළ ඌරු මරණව නෙවෙයි. එයා කරපු දේවල් දැන් එයා රැස් කරනවා ගෙනියන්න කිව්වා. මොකද දින හතක් පුරාවට අර ඌරු මරණකොට ඌරන් කෑ ගහන විදිහට දැන් මෙයා කෑ ගහනවා. අර බලන්න. කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දූප අය. එහෙමනම් පින්නතුනි දැන් මේ පින්නතුලට පැහැදිලි පළවෙනි උපත. බලන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් කතා කරන කිසිම අර්ථයක් නැති දේවල් පවා මහා අර්ථාන්විත විදිහට අපිට ධර්ම කාරණා පැහැදිලි කරන හැටි. දැන් අර පූර්ණ කාශ්‍ය කොහේ කටතාවට කියප එකක් නෙවෙයි. තථාගතයන් වහන්සේ ඒක ඉතාම හොඳට අපිට ගැළපෙන විදිහට උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයේ හැටියට උන්වහන්සේ අපට මේක දේශනා කරනවා. ඒත් දැන් පින්නතුලට පැහැදිලි කලූපතක් ලබාගෙන හරියට හරි හමන් කෑමක් නැහැ. ඒ වගේම පුදුම අසරණ භාවයක් රැකී රක්ෂාවක් හරියට නැහැ. ඉතින් මෙහෙම අය ඉන්න ඕන තරම් මේ සමාජේ. ඉතින් දැන් මෙයා මේ විදිහට ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා කියනවා ওই විදිහට ඉඳලා හරියන්නේ නැහනේ. දැන් මේ ළමයින්ගේ අනාගතයක් තියෙන්නට එන්න මන් රැකියාවක් දෙන්නම් කියලා ඔහොම එක් කරගෙන යනවා. රැකියාව මොකද්ද? ප්‍රාණඝාත හා සම්බන්ධ රැකියාවක්. නැත්නම් සුරාව හා සම්බන්ධ රැකියාවක්. නැත්නම් තවත් බොරු කියන්න ඕන තරම් ඒ සිද්ධ වෙන රැකියාවක්. හොරකම් කිරීම හා සම්බන්ධ රැකියාවක්. නමුත් මෙයා එක කරන්නේ නැහැ. මෙයා කල්පනා කරනවා අනේ මම මේ විදිහට දුප්පත් වෙලා ඉපදුනේ සසර මේ විදිහ අකුසල් කරපු නිසා. ඒ නිසා යාය රැකියාවෙන් අයින් වෙනවා. අයින් වෙලා බොහෝම දුකසේ තමන්ගේ දරු පවුල ආරක්ෂා කරගෙන යනවා. අන්න ඒ අයට කියනවා කලෝපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය. දැන් බලන්න මේ රටේ කොච්චර ඉන්නවද පින්නතුනි බොහෝම අසරණව ප්‍රණීතව දන් දෙන අය කොච්චර ඉන්නවද? සමහර අය මේ දාන ගේනකොට හිතා ගන්නත් බෑ ඒ තරම් ප්‍රණීතව හැමදේම සම්පූර්ණ දාන ගේනවා. හැබැයි අයගේ ආර්ථික තත්ත්වය හොයලා බලපුවාම ඉතාම දුර්වලයි. නමුත් බලන්න තමන් කැඳ බීලා හරි තමන් සල්ප හරයකින් යැපෙමින් ප්‍රණීතව දන් දෙන අම්මලා මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අයට කියන්නේ මොකද්ද? කලෝපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය. එහෙමයි නැද්ද? ඕන තරම් ඉන්නවා. හැබැයි ටිකක් දුර්ලභයි. ඒක දැන් උත්පත්ති දෙකක් පැහැදිලි. කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන අය පැහැදිලි. කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය පැහැදිලි. ඊළඟ එක හරියම වටිනවා. ඊළඟ උත්පත්තිය. ඒ උත්පත්තිය තමයි කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන උපද්දවන අය ඉන්නවා. ඔන්න එහෙමනම් අපිට මේ තුන්වෙනි උපත හරි වටිනවා. දැන් අපි නොයේක් විදිහට දුක් විඳිනකොට අපි හිතනවා අනේ අපිට නම් නිවන් දකින්න කිසිම පිනක් නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. දැන් මේකේ විදේශනාවේ හැටියට මොනතරම් දුක් විඳත් පාරමිතා පිළිලා තියෙනවා නම් පින්නතුනේ නිවන් දකින්න බැරි කමක් නැහැ. අනිත් එක පාරමී පිළිලද නැද්ද කියලා අපිට හොයන්න පුළුවන් කමකුත් නැහැනේ. ඒ නිසා කරන්න තියෙන දේ අපි කරන්න ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා කලූපතක් ලැබෙන්නේ. හැබැයි යාට කලුත් නොවන සුදුත් නොවන ඒ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අපේ ගොඩාක් බෞද්ධයන්ට මේක හොඳ පණිවිඩයක්. මොකද බොහෝ දෙනා හිතන්නේ අනේ මට නම් නිවන් දකින්න පිනක් නැහැ. නිවන් දකින්න පිනක් තියෙනවා නම් අපි මෙහෙම දුක් විඳියයි කියලා කියනවා. නමුත් පින්නතුනේ ඒක එහෙම හිතන්න බෑ. දැන් බලන්න සුනීත සුනීත කියලා කියන්නේ කසල සෝදකයෙක්නේ. කසල සෝදකයෙක් කියලා කියන්නේ වැසිකිලි අදින කෙනෙක්. ඉතින් මෙයා දැන් මේ තරුණ ළමයා වැසිකිලි ලොකු ගෙවල් වල වැසිකිලි වලවල් අදිනවා. ඒවා කඩ වශයෙන් ගහගෙන ගිහින් දානවා තැනකට. ඒ උසස් කුලයේ අය පාර එනකොට ඒ අය සම්මුඛ වෙන නිසා බෙල් එකක් බෙල් එකක් ගගහා තමයි මෙයා පාර යන්නේ. ඒකට ඒ බෙල් එක හැෙනකොට උසස් කුලයේ අය අයින් වෙනවා. මේගොල්ලෝගේ අදින්නේ. නමුත් ඒක තමයි ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිසිගා වඩිනකොට මේ සුනීත සුනීත පින්නතුනි අර කටල අරගෙන නැත්තම් අර අපවිත්‍ර දෑ අරගෙන බෙල්ලක ගහ පාර යනවා. එයා දකින්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනවා. ඉක්මනට ගිහිල්ලා කාණුවක් ඇතුලේ පහත් වෙලා වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩලා සුනීතකින් අහනවා සුනීත ඔයා කැමති නැද්ද අපිත් එක්ක එකතු වෙන්න. සෝනියට හරි පුදුමයි. දැන් බොහොම අසරණ ජීවිතයක් ගත කළේ. හිතන්න වැඩි කෙනෙක් කඩවල් අදිනවා කියලා කියන්නේ පුංචි අකුසලයක්. පුංචි දුප්පත්කමක්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම කතා කළාම එයාට පුදුමයි. මං වගේ අයටත් පුළුවන් දසම් ගත වෙන්න. තථාගතයන් වහන්සේ මෙය මහාන කරනවා ටික දවසකින්ම මේ සුනීත සෞඛ්‍යලසුන් නැසා මහා රහත් භාවයට පත් වෙනවා. බලන අසරණ ජීවිතයක්. සෝපාකත් එහෙමයි. සෝපාක ස්වාමීන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක්. හැබැයි කොච්චර අසරණ ජීවිතයක්ද? දැන් බලන්න ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ. ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ඇහුවොත් නම් මෙයන්ට හිතෙනවා අපිට ඒකාන්තයෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ලෝසකතිස්ස හාමුදුරු ඒ අම්මගේ කුසට ගිය දවසේ ඒ ඒ මෑණියන්ගේ කුසට මේ දරුවා ආපු දවසේ ඉඳලා ඒ ගමටම දුර්භික්ෂයක්. ටික දවසක් යනකොට මේ ගේ පවා ගිලිගත්තා. මේගොල්ලෝ කල්පනා කළා මේ කුසෝජ්ජට දරුවා තමයි මේ ප්‍රශ්නේ. ඉතින් ඔක්කොම ගමේ අය එකතු වෙලා මේ අම්මම ගමෙන් එලව ගත්තා. මේ අම්මා පාරක් ගානේ ගිහිල්ලා බොහොම මාරුවෙන් ජීවත් වෙමින් දරුවා බිහි කළා. යාන්තම් දරුවට බහ තීරෙනකොට මේ අම්මා මොකද කරේ? දරුවට කිව්වා දරුවෝ මම ඔබ නිසා සෑහෙන දුකක් විඳලා. දැන් ඉතින් ඇවිද ගන්න පුළුවන් නේ කියලා පොල් කට්ටක් අතර දීලා ජීවත් වෙන්න කියලා අම්මා දාලා ගියා. දැන් මේ දරුවා පාරේ ජීවත් වෙන්නේ. දැන් තැන් වල වළං හොදන තැන් වල බත් ඇට හැඳගෙන කනවා. ඇඳුමක්වත් නැහැ. බෝනික්ෙක් නෙවෙයි. නාවර පෙරිච්ච ධර්මයක්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ විහාරයට එක්කන් ගිහිල්ලා සෝදලා කරලා ඇඳුම් අඳවලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙනිලා පැවිදි කරා. පුදුම අසරණ කමක් අම්මා තාත්තගේ කිසිම ආදරයක් නොලැබිච්ච දරුවෙක්. ආහාරයක්වත් නොලැබිච්ච දරුවෙක්. හැබැයි සසර මහා කුසලයක් කරලා තිබුණා. උන්වහන්සේගේ නම ලෝසක තිස්ස. උන්වහන්සේට කවදාවත් පින්න පාතේ හම්බෙන්නේ නැහැ. පින්න පාතේ ගියාම හිස් පාත්‍රයට වහින්නේ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ හොඳට අවවාද කළා, භාවනා කළා. උන්වහන්සේ සව් කෙලසුන්නසා මහරහත් භාවයට පත් වුණා. ඉතින් පිරිනිවන් පාන දවසේ සරියුත් මහරහතන් වහන්සේ රජ මැදුරට වැඩිය පින්ඩපාතේ ඉතින් පින්ඩපාතේ බෙදුවාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ආපහු හැරිලා ඉන්න හදනකොට මාලිගාවෙන් ඇහුවා ඔබ වහන්සේ වරන්දලා යන්නේ නැද්ද? දැන් පන්සලේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ආ උන්වහන්සේට අපි යවන්නම් ඔබ වහන්සේ වළඳන්න කිව්වා. ඉතින් ළමයි ගැටි උන්වහන්සේට දාන පාත්‍රයක් කැරියා. ඉතින් මේ නම් යා මේ දාන පාත්‍රේ හැර යනකොට මෙයා කල්පනා කළා ස්වාමීන් වහන්සේලාට නම් මේව හැමදාම ප්‍රණීත ආහාර ලැබෙනවා. ඉතින් අපිට එහෙම ලැබෙන්නේ නැණි කියලා මේ ළමයා මේක මගදී කෑවා. අන්තිමට පරිවොත් මහරහතන් වහන්සේ දානෙහි වළඳලා විහාරයට ආවට පස්සේ ලෝතක පිච්ච ස්වාමීන් වහන්සේගෙන් දාන ලැබුණාද? එයා ලැබුණේ නැහැ කිව්වා. ආපහු පින්ඩ පාතේ ගිහිල්ලා ඊරාවරට යන්න කලින් ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේගේට මේ දාන ගෙනල්ලා සරියුත් මහරහතන් වහන්සේ අපේ තියාගෙනක ඔබ වහන්සේ මගේ අපේ තියෙද්දි ඔබ වහන්සේ මේකෙන් වළඳන්න කිව්වා. මොකද ඒ අපට ගත්තොත් දාන නැති වෙනවා. ඒ රහතන් වහන්සේ නම. කර්ම විපාකවල හැටි. ඒ කර්ම විපාක තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ හොඳ භික්ෂුවක්. හැබැයි ඊර්ෂ්‍යාවක් ඇති වුණා. තව භික්ෂුවක් කෙරෙහි. ඉතින් මේ කුටියක මේ ස්වාමීන් වහන්සේ හිටියේ ඒ කුටියට තවත් ස්වාමීන් වහන්සේ නමක් වැටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. එදාට පහෝදා දානයක් තිබුණා. දානදායකෝ මේ ස්වාමීන් රහතන් වහන්සේත් එක්කත් කතා කරලා පැහැදිලා අර නේවාසික වෙන්න ස්වාමීන් වහන්සේට කිව්වා අපි අලුතෙන් ආපු හාමුදුරුවන්ටත් කතා කළා හෙට උදේට ඔබ වහන්සේලා දෙනම වඩින්න කිව්වා. උන්වහන්සේත් හරිය හොඳ හාමුදුරු කෙනෙක් කියලා කිව්වා. මේ හාමුදුරට ඊර්ෂ්‍යාවක් ඇති වුණා අර අලුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි. මුන්වහන්සේ මොකද කරේ උදේ පාන්දර අවදි වෙලා මේ සංඝයා එකතු වෙන්නේ ගෙඩියක් ගහනවා. අදටත් ආරම්භවල ගෙඩිය ගහනවා. ඉතින් මුන්වහන්සේ මොකද කරේ ගෙඩිය ගහන් යහවි නියපොත්තේ. ඒ ගෙඩිය ගැහුවේ නැහැ කියලා කියන්න බෑනේ. ලියපොත්තෙන් ගහලා උන්වහන්සේ අර ගෙදරට තනියෙන් වැඩම කළා. දායක වෙහමකෝ ආරණ ස්වාමීන් වහන්සේ. ආ මම ගෙඩියක් දැහුවා. උන්වහන්සේ දෙවියන් කිව්වා. ආ එහෙනම් ඔබ වහන්සේ වන්දලා උන්වහන්සේට දාන පාත්‍රයක් අරගෙන යන්න කියලා බෙදලා දුන්නා. අනේ පින්නතුනි අකුසලේ විපාකේ බලන්න මේ ස්වාමීන් වහන්සේ මේක අරගෙන යන ගමන් මම ගිනි ගොඩක් තිබුණා. මේ ගිනි ගොඩට අර දාන ටික දැම්මා. තියෙන තරහට. රහතන් වහන්සේ මොහොතේ මේක දැක්කා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ විහාරයට වඩිනකොට උන්වහන්සේ යුද්ධයෙන් වැඩම කළා. ඉතින් අවේජී සෑහෙන කාලයක් දුක් විඳලා විඳලා මේ රහත් වෙන ජීවිතයට ඇවිල්ලත් උන්වහන්සේට දාන ටිකක් ලැබුණ නෑ. වෙන කර්ම විපාක. හැබැයි එච්චර කර්ම විපාකයක් විඳපු උන්වහන්සේට සතර ගමන නවත්තන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් පින්නතුනි අපිට ඔය නොයේ දුක් පීඩා කරදර බාධක නොයේ දේවල් තියෙනවා. ඉතින් ඒවා තිබුණයි කියලා අපිට නිවන් දකින්න පින නැහැ, කුසල් කරගන්න පින නැහැ, සමාධියක් උපදව ගන්න පින නැහැ කියලා අපි තක්සේරු කරන්න හොඳ නැහැ. එහෙමනම් දැන් තුන්වෙනි උපත කාටත් පැහැදිලි කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. හතරවෙනි උපත තමයි සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන අය ඉන්නවා. සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන අය පිළිතුරට පැහැදිලි. මේ ජීවිතේ බොහෝම ලස්සනයි. ධනය හොඳට තියෙනවා, ගෙවල් බොහොම හොඳයි. ඥාන වහන තියෙනවා. ඒ වගේම හොඳ ප්‍රභූ පිරිසක් ඇසුරු කරන්න. රූප සම්පත්තියත් බොහොම ඉහළයි. ඉතින් නිතරම කතා කරන්න ඉතින් වෙනත් වෙනත් භාෂාවලින් කතා බතා කරන්න. ලොකු ලොකු වාහනවල යන්න. ඉතින් ඒවා දැකලා අනිත් පහිතන අනේ පින්වන්තයා කියලා හිතනවා. නමුත් පින්නතුනි මේ වගේ උත්පත්ති ලබාගෙන කළු දේවල් උපද්දවන අය තමයි අද මේ සමාජෙ වැඩියෙන් ඉන්නේ. දැන් බලන්න ලෝකයට පේන්නේ මහා යලින් ජීවත් වෙනවා කියලා. නමුත් එයා මොකද කරන්නේ? එයා මේ தત્ත්වයේ රැක ගන්න ඕන ප්‍රාණඝාත කරනවා. දැන් සමහර සල්ලි කියන දඩේම යනවා. විනෝදාංශයට. ඊළඟට ඇති වෙන්න ওই මත් වතුර බොනවා, අනිත් අනිත් වැරදි ඔක්කොම කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ මනුෂ්‍ය ඝාතන පවා කරනවා. ඒගොල්ලන්ට තර්ජනයක් වෙන අය මාර්ලා දානවා. ඒගොල්ලොන්ගේ தත්ත්වය රැක ගන්න මහා පරිමාණේ හොරකම් සිද්ධ කරනවා. හැබැයි ඉතින් ලෝකයට පේන්නේ බොහෝම ලස්සනට ජීවත් වෙනවා කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අය සුදු උපතක් ලබාගෙන මොනවද උපදවන්නේ? කළු දේවල් උපද්දවන අය. එහෙම අය අද මේ සමාජෙ කොච්චර ඉන්නවද නේද? දැන් සාමාන්‍යයෙන් අනිත් අය හිතන්නේ අනේ මෙයා නම් හරියට පින් කරලා තියෙනවා. බලන්න කොච්චර හොඳට ලැබිලා තියෙනවද මේ පින් කරන අපට තමයි නැත්තේ එහෙම කියන්නේ නැද්ද කියනවා අර කරන්න පින්න තියෙන පුරාණ කණ එක සසර කරගත්ත කුසලයෙන් ලැබුණා හැබැයි ඒක මේ ජීවිතයට විතරයි බොහොම ටික කාලයකට එයා මොකද කරන්නේ ඒ ජීවිතයේ ඉඳගෙන කලු දේවල් තමයි රැස් කරන්නේ ඒකෙන් පින්නතුනේ යා සතර මහා පායට වැටෙනවා. කල්පාන්ත ගාන දුක් විඳිනවා. අර බලන්න සුදු උපතක් ලබාගෙන කළු දේවල් ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් දේවදත්ත ස්වාමීන් වහන්සේ උනා ඇත්තට සුදු උපතක් නේ ලැබුවේ. යසෝදරාමගේ සහෝදරයා. ඒ වගේම රජ පවුලක. ඒ වගේ මහානකම වුණත් උදේට පංචාභිඥාර්ථ සමාපත් ඉපදෙව්වා. ලෞකික සමාධිය තිබුණා උඩින් පවා යන්න පුළුවන්කම තිබුණා. හැබැයි අන්තිමට මේ බුද්ධත්වයට ආසාව කාමයේ ඇති වුණා. ඇති වෙලා පින්නතුරු මොකද කළේ බුදුරජාණන් වහන්සේව නතන්ඩය තීරණය කළා. ගල් පෙරෙනවා ඒ වගේම සංඝ බේදී කළා. දැන් අපි මේ බණ කියන වෙලාවේ දේවදත්ත ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ? අවීචි මහා නරකේ බලන්න. ඉන්ද ඉන්ද එක විහිරේ විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙවිද නොදුටු මුක්පුර අර බලන්න අච්චර හොඳ ත්‍රි හේතුක උප්පත්තියක් ලැබලා සුදු උපතක් ලැබලා අන්තිමට විච්ඡදේ ඇත්තටම අදාසත්ත රජුරවන්ට උනේ ඒකමයි අදාසත්ත රජුරවන්ට උනේ සුදු උපතක් ලැබුවා හැබැයි අසත්පුරුෂ ආශ්‍රය නිසා කළු දේවල් පැද්දුවා. හැබැයි පසු කාලයේ සුදු දේවලුත් පැද්දුවා. නමුත් සුදු දේවල් උපද්දවන කොට පින්නතුනි අර ආනන්තර්ය කියන පාප කර්ම සිද්ධ වෙලා තිබුණේ. ආනන්තර්ය කියලා කියන්නේ ඊළඟ ජීවිතේ අපායමයි. ඒක වළක්වන්න බෑ. ඒක ඉක්මවා ගියා. ඉතින් ඒ නිසා දැන් මේ බණ කියන වෙලාවේ බලන්න අපිට මේ ධර්මය අද සුරක්ෂිතව මේ විදිහට ලැබිලා තියෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනාවන් පවත්වපු නිසානේ. පළවෙනි සංගායනාවට ප්‍රධාන දායකත්වය දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ තානාන්තර ලබා ගත්තා. පුහුදුන් ශ්‍රද්ධාවන්තයන්ගෙන් වැඩියෙන්ම ශ්‍රද්ධාව තියෙන අග්‍ර උපාසක හැටියට. නමුත් ආනන්තරයේ පාප කර්මය සිද්ධ වෙච්ච නිසා පින්නතුනි මේ මොහොතේ අදාසත් රජුරෝ ලෝක මුනිරිය දුක් විඳිනවා. අර බලන්න සුදු උපතක් ලබාගෙන කළු දේවල් පැද්දුවා. ඊළඟට පස්වෙනි උපත සුදු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය. හරිම දුර්ලභයි. මේ ජීවිතේ හැමදේම තියෙනවා. ධන දහාන්‍ය තියෙනවා. ඊළඟට පිළිතුරු මිල මුදල් තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා. ඇති වෙන්න හැමදේම තියෙනවා. හැබැයි එහෙම තිබ්බයි කියලා එයා කළු දේවල් උපද්දවන්නේ නැහැ. එහෙමයි කොච්චර ඉන්නවද? සමහර වන් දන්නවා විශාල ධනවත් අය. නමුත් ඒගොල්ලෝ දිනයක් වෙන් කරගෙන ගෙදර සිල් ගන්නවා. එදාට කෑම කඩෙන් ගෙනල්ලා ආහාරයට ගන්නවා. ඊළඟට සේවක සේවිකාවන්ට බොහෝම කරුණාවෙන් සලකනවා. ඊළඟට සතුන් නිදහස් කරනවා. ඉතින් මේ වගේ හොඳ ජීවිත ලබාගෙන හොඳ දේවල් උපද්දවනා නැද්ද? ඉන්නවා. එතකොට බලන්න පිළිතුරු දැන් එහෙම ගත්තොත් ඔය අනාථ පිළික චිරතුමා විසාකාව බන්දුල මල්ලිකා මේ හැමෝම සුදු උපතක් ලබාගෙන සුදු දේවල්මයි පැතුවේ. ඊළඟට හයවෙනි උපත මොකක්ද? සුදු උපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන නිවන සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ ඉතින් උප්පත්තිය බොහෝම හොඳයි. ඉතින් එයාගේ උප්පත්තිය හොඳ වගේම එයා ඒ නිවන කරා යනවා. එහෙමයි ඉතින් බුද්ධ දේශනාව ගත්තාම ශ්‍රාවකයෝ ගත්තාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බලන්න කොච්චර මහා සත සම්පatti පිටයි මහා කප්පින රජතුමා. ඒ සියල්ල අතහැරලා අන්තිමට මේ නිවන සාක්ෂාත් කළා. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාහරනවා මෙන්න මේක තමයි මහණෙනි විශේෂ උත්පත්ති 6. එහෙනම් අපිට මේ දේශනාවෙන් විශේෂයෙන්ම ගන්න තියෙන්නේ කල උපතක් ලැබුවත් සුදු උපතක් ලැබුවත් අපිට නිවන් දකින්න බාධාවක් නැහැ. අපිට නිවන් දකින්න පුළුවන්. එහෙමනම් මේ නිවන කියන එක දැන් අපි හැම දෙයකින්ම අපේ ඒ කායන පරමාර්ථය නිවන් දැකිය. එහෙනම් නිවන කියලා කියන්නේ මොකක්ද? නිවන කියලා කියන්නේ මහා සැනසෙල්ලක්. ඒකේ ගොඩාක් අර්ථ තියෙනවා. දැන් කාල වේලාව ඉක්ම ගියා. නමුත් අවසාන වශයෙන් මතක තියාගන්න මේ ලෝකයේ හැම තැනම පින්නතුනි ගිනි ගන්නවා. මොන වගේද ගිනි ගන්න ගිනි ජාලා 11කින් ගිනි ගන්නවා. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාතිගින්න, දරාගින්න, ව්‍යාධිගින්න, මරණගින්න, ශෝකගින්න, පරිදේවගින්න, දුක්ගින්න, දුම්නස්ගින්න මේ ගිනි ජාලා 11න් කොහෙද ගිනි ගන්නවා? ගිනි ගන්න තැනක් නැහැ. දිව්‍ය ලෝකයේ ගිනි ගන්නවා, බ්‍රහ්ම ලෝකවල ගිනි ගන්නවා, මනුෂ්‍ය ලෝකයේ ගිනි ගන්නවා, තිරිසන් අපායේ ගිනි ගන්නවා. මේ ගිනි ගැනීම නැති එකම තැන තමයි නිවන. නිවි මාර්ගයෙන් නිවන කියලා කියනවා. ඊළඟට තෘෂ්ණාව නැති අර්ථයෙන් නිවන කියලා කියනවා. පින්නතුනි මේ ආසාවට අපි කැමති වුණාට ලෝකයේ තියෙන ලොකුම ගැටලුව ලොකුම අරුබුදේ තමයි මේ ආසාව කැමැත්ත. මේ ආසාව නිසා තමයි උපදින්නේ. එහෙමනම් ආසාව නැත්තම් මහා පුදුම තනසිල්ලක්. ඒක මේ ආසාවෙන් ඉන්න මේ පංචකාමයන්ට වසඟ වෙලා වස්තුකාම, ක්ලේශකාම, ඔටුන්න කරගෙන ඉන්න අයට ඔක දැනෙන්නේ නැහැ. හැබැයි ඔකෙන් ඈත් වුණාම ලැබෙන සැනසීම ක්‍රියානිම කරන්න බෑ. ඉතින් එහෙමනම් තෘෂ්ණාවට පාලි භාෂාවෙන් වාන කියලා කියනවා. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේක ප්‍රතිෂේධාර්ථ නිපාතයක් ඉස්සරහට දාපුවම නිවාන. ඉතින් වායන්න තියෙන ස්වරය අයින් කරපුවාම අල් වයන්නයි ආයන්නයි. එතකොට මේ අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරලා ඒක දෙකක් කරලා අර අයන්න පමනුවාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ තෘෂ්ණාව නැහැ කියන එක. එහෙනම් මේ ඉලක්කය සපුරා ගන්න තමයි අපි හැමදෙනාම මහන්සි ගන්න ඕන. මොකද පින්නතුනේ දැන් මේ ජීවිතේ වුණත් අපි කොච්චර දුක් විඳලා තියෙනවද? මේ ජීවිතේ අපි කොච්චර තෙවිලා ඇද්ද? කොච්චර අවුවට පිටිලා ඇද්ද? ඊළඟට පින්නතුනේ මොනතරම් කුසගින්නද ඇද්ද? එතකොට සාංශාරික වශයෙන් අපි කොච්චරනම් නිරෙින්ද ඇත්ද? තිරිසන් අපාය, പ്രേත ලෝකයේ මොන තරම් අපි දුක් විඳලා තියෙනවද? ඒ නිසා මේ ජීවිතයේ තියෙන පුංචි පුංචි ප්‍රශ්න ප්‍රශ්න හැටියට අත් කරගන්න නැතුව කොහොම හරි කාලේ හදාගෙන අපි ධර්මයේ තුල හැසිරෙන්න මහන්සි ගන්න ඕන. එහෙම නැති වුණොත් පින්නතුනි අපිට අපි හිතුවොත් අනේ අපිට මේ වැඩ ටික ඉවර වෙලා විවේකේ හදාගෙන බණ භාවනා කරනවා කියලා කවදාකවත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක හීනයක් විතරයි. අපි හිතනවා ඔක්කොම කරලා ඊට පස්සේ අපි දෙන්නට නිදහස ඉන්න පුළුවන් කියලා යම් කිසි දෙමහල්ලෝ දෙන්නේ හිතනවා නම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මේ යථාර්ථය කරා යන්නට පුළුවන් වැඩ පිළිවෙලේ අපි දෙන්න ඕන සතර සතිපට්ඨාන දිනු කරන්න ඕන නීවරණ යටපත් කරන්න ඕන ඒ තුලින් අපිට ඒ සනසිල්ල හදාගන්න අපි මහන්සි ගන්න ඕන. විශේෂයෙන්ම පින්නතුනේ මොන තත්ත්වයෙන් හිටියත් කලුපතක් හරි සුදුපතක් හරි මේ දේශනාව අහලා මේ පින්නතුල අදිෂ්ඨාන කරගන්න ඕන. මෙතනින් සුදුපතක් කරා හරියන්න අදිෂ්ඨාන කරගන්න ඕන. සුදුපතක්වත් නැතුනොත් මොකද වෙන්නේ? අපායට වැටුනොත් කල්ප ගණන්. දැන් බලන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාටත් පස්සේ පහළ වෙලත් කාලයක් යනකම් බුද්ධ ශූන්‍ය කාලය යනකම් දේවදත්ත හාමුදුරුව අවීචි. එතකොට බලන්න මේ වගේ තියෙන භයානකකම. ඒ නිසා පින්නතුනේ අපේ ඉලක්කයක් තියෙන්න ඕනේ සුගතිගාමී වෙනවා කියන ඉලක්කය හරි තියෙන්න ඕනේ. සුගතිගාමී වුණොත් මේ ජීවිතයේ ධර්මයේ පුරුදු කරලා අර සංකාරුප්පති සූත්‍රය, සෝතාන්දත සූත්‍රය සඳහන් වන්නේ අපිට දිව්‍ය ලෝකයේ ගියත් ධර්මය පුරුදු කළා එහෙදී අපට පුළුවන් මාර්ගඵල ලබන්න. ඒ නිසා පින්වත් හැම දෙනාටම මේ දේශනාව යන මේ ධර්ම ගමනට ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.